පින්නතුනේ ධර්මස්ත්‍රණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयम्पि सङ्घं शरणं गच्छामि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 ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි වාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි වාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ ප්‍රමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ ප්‍රමාදත්තානා වේරමණී සික්ඛාපදං තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමන්ත්‍රේ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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් කිං සුජ්ජත්වා සුඛං සේති කිං සුජ්ජත්වාන සෝචති කිස්සස්ස ඒක ධම්මස්ස වධං රෝචේසි ගෝතම කෝධං ඡත්වා සුඛං සේති කෝධං ඡත්වා නසෝචති කෝධස්ස විසමූලස්ස මදුරග්ගස්ස දේවතේ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 දේශනා කරනවා වචන දෙකකින් විස මූලස්ස මధుර අග්ගස්ස මේ द्वේෂයේ ස්වභාවය තමයි ඒ द्वේෂයේ ඇති වෙන අවස්ථාව බොහොම විස සහිතයි බොහොම කටුකයි හැබැයි මේ द्वේෂය මත ක්‍රියාත්මක වුණහම ඒ තනත්තා Tamanට එරෙහි වෙන පුද්ගලයාය කියලා හිතන කෙනාට තමනුත් එරෙහි වෙනවා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 ක්‍රෝධය නැති කෙනාට ඒ විදිහට අනුන්ට හිංසා කිරීම ආස්වාද ජනක දෙයක් වෙන්නේ නැහැ. ඒ තැනැත්තාට නිරන්තරයෙන් දැනෙන්නට ගන්නවා මේ කරන අපරාධයේහි Tamanට ලැබෙන කටුක විපාකය, ලෝකයෙන් ලැබෙන අපවාදය, විඳින්නට වෙන දුක්ඛම් කටුළු ඒ තැනැත්තාට සිහි වෙනකොට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 තංහි ජත්තා නසෝචති යම් කිසි කෙනෙක් ඒබඳු ද්වේෂය ඒබඳු ක්‍රෝධය අහෝසි කරනවා නම් නසනවා නම් ඒ තනත්තා කවදාවත් ශෝක කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ దేవතාවාට පිළිතුරු දුන්නා. දැන් මේ පිළිබඳව කල්පනා කරලා බලනකොට අපි හැම දිනාටම ද්වේෂය කියන කාරණය 아무තු දෙයක් නෙමෙයි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 ඒ අරමුණ සමග ගැටෙන මනෝභාවය තමයි ද්වේෂය හැටියට හඳුන්වන්නේ. ඒ ද්වේෂය අරමුණ මැඩපවත්වමින් අරමුණ යටපත් කරමින් අරමුණට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් රළු විදිහට මතුවීම තමයි මෙතන ක්‍රෝධයයි කියලා කියන්නේ. ඒ ක්‍රෝධය මනුෂ්‍ය సంతානයේ ඇති වෙනවා නම් එය බොහොමත්ම අනර්ථකාරී වෙනවා Tamanටත් ලෝකයටත්.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 ඒ නිසා දේශනා කළේ මේ ක්‍රෝධය නැසුවොත් තමයි අපට සුවසේ නිදියන්නට පුළුවන් වෙන්නේ. ක්‍රෝධය නැසුවොත් තමයි අපට ශෝක නොකර ඉන්න පුළුවන් වෙන්නේ. ඒ බඳු ක්‍රෝධයේහි වෙනසීම ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරනවා. ඒ බඳු තැනැත්තා ශෝක කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසයි.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 අර්ථනත්තා අවස්ථා දෙකේදීම බොහොම සෙනෙහසින් සිනහමසුව කටයුතු කළා. ඒ සිනහව අපට එක්වර එකදී ප්‍රියමනාප දෙයක් වුණා, එක්වර එකදී අමනාපයට කාරණයක් වුණා. එහෙනම් අනිකා නිසා නම් අපට තරහ එන්නේ වරකදී සිනහවෙන් සතුට ඇති කරන්නටත් වරකදී සිනහවෙන් නොමනාපය ඇති කරන්නටත් හේතුව කුමක්ද?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 ඒ නිසා බොහොම කෙටි කලකින්ම දෙන්න අතර ලොකු ආරවුලක් නුරුස්සන ගතියක් මත ගැටුමක් ඇති වෙන්නට පටන් ගත්තා. දෙදෙනාගෙන් කවුරුවත් පසුබට වෙන්නට අනේකා කෙරෙහි අනුකම්පා කරන්නට සූදානමක් නැහැ. ටිකෙන් ටික මේක දැඩි කෝපයක් දැඩි වෛරයක් බවට පත් වුණා.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 අපි යම් කිසි චරිතයක් පිළිබඳව වැරදි විදිහට හිතන්න හිතන්න වැරදි විදිහට කල්පනා කරන්න කරන්න අපේ මනසේ අමනාපය ක්‍රෝධය මතුවලා එනවා ඒ මතුවලා එන අමනාපය ක්‍රෝධය ඒක අපේ මනසේ හටගත්තු දෙයක් කියලා අපට දැනෙන්නේ නැතු යනවා අනිකාගේ වරදක් කියලාමයි අපට හැඟෙන්නේ ඒ අනිකාගේ වරදයි කියලා හිතන දේ අපි විවිධාකාරයෙන් කතන්දරයක් ගොඩනගනවා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 ඒ කියන්නේ මේ ලෝකේ කෙනෙක් හොඳ කරන්නෙත් නරක කරන්නෙත් අහේතුකව නෙමෙයි. ලෝකේ කිසිවක් අහේතුකව සිද්ධ වෙන්නේ නැහැ. හේතුවක් ඇතුවමයි දේවල් සිද්ධ වෙන්නේ. නමුත් ඒ අනිකා එහෙම කරන්නට යෙදුණු හේතු පිළිබඳව අපට පෙනෙන්නේ නැත්නම් අපි ඒක මහා බරපතල කාරණයක් හැටියට ඒක හිතට ගන්නවා. හැබෑවට හේතු පෙනෙනවා නම් අපට අනුකම්පා හිතෙනවා මිනිස්සු කොයිතරම් අසරණද කියලා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු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 Tamanta හැඟෙන හැටිම නිවැරදි කියලා හිතනවා විනා අනිකා එහෙම හිතන්නට පෙළඹුණේ කුමක් නිසාද කියලා අපි විමසන්නට උත්සාහවත් වෙන්නේ මම හිතන හැටියටම අනිකා නතු වෙන්නට ඕනේ අනිකා කටයුතු කරන්නට ඕනේ කියලා අපි දැඩි වෙන්නට හදනවා ඒ අපි දැඩි වෙන දැඩි වෙන ප්‍රමාණයට අනිකා දැඩි වෙන්නට උත්සාහ කරනවා Tamange අවශ්‍යතාවය ඉටු කරගන්න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 කෙනෙක් වැරදි කරන්නට පෙළඹෙන්නට පුළුවන්. ඒ හේතු සාධක තමන් තුල තිබුණා නම් තමනුත් ඒ වැරද්දම තමයි කරන්නේ. අපට කියන්න බෑ අපි නම් එහෙම කරන්නේ නෑ ඒගොල්ලෝ එහෙම කළාට අපිට කවදාවත් දහම දන්නවා නම් එහෙම කියන්නට බෑ මොකද ඒ හේතු සාධක Taman තුල තිබුණා නම් Tamanුත් වැඩ කරන්නේ එහෙමමයි ඒ කුමක් නිසාද මේ සංස්කාර ධර්ම අනාත්ම නිසා අනාත්මයි කියන්නේ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 ඒ බඳු අසරණකම නිසා නේද මිනිස්සු අතින් වැරදි සිද්ධ වෙන්නේ. ඒ අය එතනින් ගොඩ ගන්නට පුළුවන් නම් කොච්චර වටිනවද? එහෙනම් අමනාප වෙන එක ගැටෙන එක නෙමෙයි කල යුත්තේ කරුණා මෛත්‍රියෙන්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 අනේකා මෙහෙම කරන්නේ කුමක් නිසාද කියලා අනේකාගේ පැත්තෙන් හේතු සාධක විමසා බලන්නට පුළුවන් නම් ඒ නිසා අපට ද්වේෂය දුරු කරලා අනුකම්පාව මෛත්‍රිය සමගි සම්පන්න භාවය ඇති කරගන්නට පුළුවන්. එහෙමනම් ඉදිරි දිනක අපි නැවතත් ඒ ද්වේෂය දුරු කළ හැකි තවත් ක්‍රමෝපායන් පිළිබඳව අවධානය යොමු කරමු.